උත්තර ධර්මදේශක ආනන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කළුතර දෙවිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජනීය ඇලිකේවිල සීලානන්ද ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ උත්තර සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් ධර්මානුශාසනාව. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදා උසෝ බික්ඛු කාලේන කාලං අත්ථ විපද්දින් පච්ච වෙක්කිතා හෝති සාදා උසෝ බික්ඛු කාලේන කාලං පරවිපද්දින් පච්ච වෙක්කිතා හෝති සාදා උසෝ බික්ඛු කාලේන කාලං අත්ත සම්පatti පච්ච වෙක්කිතා හෝති සාදා උසෝ බික්ඛු කාලේන කාලං පර සම්පatti පච්ච වෙක්කිතා හෝති සාදු සාදු සද්ධාවන්ත <coughs> වාසනාවන්ත පින්නතුනි පින්නතියනි. අද මම පාඩයක් කරින් මුල් කරගත්තේ අංගුත්තර නිකායේ අටක නිපාතේ උත්තර සූත්‍රය. මොකද්ද උත්තර සූත්‍රය? මේ සූත්‍රය එක කාලයක ආයස්මත් කියලා කියන්නේ ආයස්මත් උත්තර රහතන් වහන්සේ උත්තර තෙරුන් වහන්සේ දැන් ආයස්මතුනේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් සමාන වාස කියන්නේ මේ වයසේ ඉන්න අයට. දැන් බුදුහාමුදුරන්ට සමාන වයසේ කවුරුවක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ට ආයස්මත් බුදුහාමුදුරු කියලා කියන්න බෑ. අනිත් අයට පුළුවන් ඒ කියන්න. ඒතර භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන උත්තර තෙරණුව ඉන්නව කොහෙද? මහිෂවත්තු කෙනෙක්. මහිෂවත්තු අසල සංකීයක කියන පර්වතෙහි සංකීයක පර්වත පාමුල ද්වජාලික විහාරයේ වැඩ වාසය කරනවා. උත්තර හාමුදුරුවෝ. දැන් එහෙම මතක් තියාගන්න උත්තර හාමුදුරුවෝ දැන් කොහෙද වැඩ ඉන්නේ? ද්වජාලික කියන විහාරයේ. ඉතින් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නකොට එක ලක්ෂණයක් තමයි ධර්ම සාකච්ඡා කරන එක. ධර්මයේ සාකච්ඡා කරන එක. අපි එක්කම නැබ්බාසේ මොනවද සාකච්ඡා කරන්නේ? එක්කෙනෙක් වුණාට සාකච්ඡාව කරන්න බෑ. ඒ නිසා අඩු කර දෙන්නේ එකවත් එක්ක වුණොත් මොනවද කියන්නේ? Tamanට ඕන ආදේද කතා කරන්නේ අනිත් අයට ඕන දේ කතා කරන්නේ යහපත් දේද අයහපත් දේද කතා කරන්නේ අපි. වැඩි හරියක් කතා කරන්නේ Tamanට අර්ථවත් දේවල් නෙවෙයි. ඒවට කියන මොනව කියලාද? ඒවට කියන මොනව කියලාද? වල්පල් කතා කරනවා කියලා කියනවා. ඒ නිසා අපිට නියම කරලා තියෙනවා දෙතිස් කතාවෙන්. කතා 32 දෙකක් 32ක් තියෙනවා. ඒ 32 වැලකෙන්න කියලා තියෙනවා. වැඩක් නැති ඒවා. දැන් ආයුෂ්මත් උත්තර තිරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සාකච්ඡා කරනවා ධර්ම සාකච්ඡා කරනවා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කරුණ හතරක් මතක් කරනවා. කරුණ හතරක්. තමන්ට ඇතිවෙන විපත් ගැන මෙනෙහි කිරීම හොඳයි. අනිත් අයට සිදුවෙන විපත් ගැන මෙනෙහි කිරීම හොඳයි. Tamanට ඇති වෙන සම්පත් ගැන මෙනෙහි කිරීම හොඳයි. අන් අයට ලැබෙන සම්පත් ගැන මෙනෙහි කිරීම හොඳයි. මොනවද කරුණු හතර? Tamanට ලැබෙන විපත් ගැන. අනිත් අයට ලැබෙන විපත් ගැන. Tamanට ලැබෙන සම්පත් ගැන. අනිත් අයට ලැබෙන සම්පජ්ජන. දැන් අපිට ওই හතරෙන් අපේ හිත වැඩියෙන්ම ගම කරන්නේ කොහොමද? ඔය හතරෙන් අපේ හරියට බැලුවොත් එම් ප්‍රශ්නයක් ඇහුවොත් ඔය හතරෙන් ඔයගේ හිත දුවන්නේ කොහටද? ඔක ඔය හතරෙන් ගන්නෙ මොකටද? අනුන් අනුන්ට ලැබෙන විපත් ගැන අපි කල්පනා කරනවද? කල්පනා කරනවා? අනුර ලැබෙන සම්පජ්ජන හිතනවද? දැන් අපි මොනවද හිතන්නේ? විපජ්ජන හිතනවද? අප අපිට ලැබෙන අඩු ගන්න අපට ලැබෙන විපද ගැන හිතනවද? ද සම්පද ගැන හිතනවද? වැඩි හරියක් මිනිස්සු කල්පනා කරන්නේ මොනව ගැනද? සම්පත්තිය ගැන, විපත් ගැන කල්පනා කරන්නේ. තහ වැදගත් මේ කරුණු හතරක් මේ පැහැදිලි කරන්නේ. දැන් මේ සාකච්ඡාව කර කර ඉන්නකොට මෙතනින් යනවා උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට උඩි යන්නේ කවුද යන්නේ වෙසමුණි රජුරුව කවුද යන්නේ වෙසමුණි රජුරුව වෙසමුණි රජුරුව යනකොට මේ ධර්ම සාකච්ඡාව ඇහෙනවා මේ ධර්ම සාකච්ඡාව ඇහෙනවා මොනවද ඇහිච්ච කරුණු හතර තමන්ට ලැබෙන විපත් ගැන අනිත් අයට ලැබෙන විපත් ගැන තමන්ට ලැබෙන සම්පජ්ජන අනිත් අයට ලැබෙන සම්පජ්ජන හලා ඊළඟ පියවර තමයි මොකද කරන්නේ දැන් දකුණු දිශාවෙ ඉඳලා උතුරු දිශාවෙ ඉඳලා දකුණු දිශාවට එන දැන් උතුරු දිශාවට යන්නේ එක්කෙනා මොකද දැන් ආය යනවා දකුණු දිශාවට වහාම විසමුණු රජුරම ඒ ෂණයකින් ඒ මොහොතින්ම අනිත් පැත්තට හැරුණා මේ සාකච්ඡාව අහගෙන තවුසිතා දිවි ලෝකේ වැඩ ඉන්න සක්‍ර දේවේන්ද්‍රයා කරා ගියා. සක්‍ර දේවේන්ද්‍රයා කරා. දෙවියන්ට අධිපති කවුද? අයිට වඩා කවුරුවත් නැහැ. සක්‍ර දේවේන්ද්‍රයාට කිව්වා සක්දේවතා රජුනි මම මේ ඉඳලා මේ පැත්තේ ඉඳලා එහාට යනකොට මේ සාකච්ඡාවක් ඇහුණා. කවුද උත්තර තෙරුන් වහන්සේ කි. භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන. උන්වහන්සේගේ සාකච්ඡාවේදී මට ඇහෙනව මෙහෙම දෙයක්. තමන්ට ලැබෙන විපත්ගෙන මෙනෙහි කරන්න කියලා කිව්වා. අනිත් අයට ලැබෙන විපත්ගෙන මෙනෙහි කරන්න කියලා කිව්වා. තමන්ට ලැබෙන සම්පත්ගෙන මෙනෙහි කරන්න කියලා කිව්වා. අනිත් අයට ලැබෙන සම්පත්ගෙන මෙනෙහි කරන්න කියලා කිව්වා. ඔච්චරයි. සක්‍ර දේවේන්ද්‍රයෝ මොකද කරන්නේ? ආය පස්සේ මේක නහන්නම් පස්සේ විපරමක් කරන්නයි කියලා මොකක්වත් නැහැ. ඒ ශ්‍රේණියෙන් මම මොකද කරන්නේ? ඒකේ උපමාවට කියනවා මේ අතක් වකුටු කරලා දිගාරින්ට තියෙන වෙලාවක් යනවාද? වකුටු කරපු අත දිගාරින්ට මතක් තියනවාද? වෙලාවක් යනවාද? ඒ ශ්‍රේණියකින් මොකද කරන්නේ? සක්‍ර දේවේන්ද්‍රව පැමිණියා කොහටද? ආයුෂ්මත් උත්තර තෙරුන් වහන්සේට වැඩ ඉන්න තැනට. තං සභා මණ්ඩපේට. එවදෙල ඇහුවා ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරගෙන ඉඳලා තියෙනවා තමන්ට ලැබෙන විපත් ගැන අනිත් අයට ලැබෙන විපත් ගැන ඒ වගේම තමන්ට ලැබෙන සම්පජ්ජන අනිත් අයට ලැබෙන සම්පජ්ජන ඔව් ඔය එහෙම දෙයක් අපි සාකච්ඡා කරේ හිටියා ඔබ වහන්සේ එහෙම කියන්න එහෙම කිව්වේ ඔබ වහන්සේගේ වචනයක්ද ඔබ වහන්සේගේ සිතිවිල්ලක්ද එහෙම නැත්නම් මේ වචනේ බුදුහාමුදුරුවෝ දෙසූ වචනයක්ද? තේරුණාද තේරුණාද මම කියන එක? දැන් අපි පංගුවක් වෙලාවට අපට හිතිච්ච දේ කියනවානේ. අපට හිතිච්ච දේ කියනවානේ. අපි හදාගත්ත දේ තියෙනවානේ. එහෙම ඉව නැද්ද අපි? දැන් වැඩි හරියක් කියන්නේ මොකද කරන්නේ? අනිත් අය කියපු දෙයක් කියනවාද? එහෙම නැත්නම් අපේ සිතවිලි කියනවාද? අපි හිතපු දෙයක් කියනවාද? මවාගත්ත දෙයක් කියනවාද? එනිසා මේ ශාක්‍රීය ශාක්‍ර දේවේන්ද්‍රයාට ඕනකම තිබුණා මේක ඔබ වහන්සේම ඔබ වහන්සේම හිතපු සිතවිල්ලක්ද? එහෙම නැත්නම් මේ සිතවිල්ල බුදුරජාහඳුරන් කියපු සිතවිල්ලක් නැද්ද? දේශනාවක්ද? කතාවක්ද? මේක ඔබ වහන්සේගේ ඒ කියන්නේ සත්‍ය භාසිතයක්ද නැත්නම් බුද්ධ භාසිතයක්ද? තවත් තේරුම් ගන්න. ඒ පාර සක්‍ර දේවේන්ද්‍රයාට උත්තර තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජ මේක මගේ වාසිතයක් නෙවෙයි මගේ වාසිතයක් නෙවෙයි මේ කාගේද මම බුදුහාමුදුරන්ගෙන් අහලා අහලා අහලා අහලා බුදුහාමුදුරන්ගෙන් අහලා අහලා මම දැනගත්ත දෙයක්. ඒකයි මම ප්‍රකාශ කළේ. ඒක හරියට උපමාවකින් කියනවා නම් දක්ෂ වීර සම්පන්න බල සම්පන්න මිනිසෙක් ගබඩාවක තියෙන ගබඩාවක තියෙන ධාන්‍ය විහාරි අවහාරි මොනවා හරි දෙයක් අතින් අපි කියන රතින් කටින් කියනවා කියලා කියන්නේ අතින් ගේන්න පුළුවන් ඒවා අතින් ගේනවා මේ මුරෙන් ගේන්න පුළුවන් ඒවා උරෙන් ගේනවා ගේනව නේද කටිනුත් ගේන ඒවා තියෙනව නේද පංගක් වෙලාවට නැද්ද සාමාන්‍ය කටිනුත් එල්ලන්නේ නේවා තියෙනවා පංගක් වෙලාවට අතත් නැති හින්දා කියන අත් දෙකෙන් බැරි නම් ඊට පස්සේ මොකද කටිනුත් එල්ලාගෙන එනවා දැන් ඒ ගෙලල්ලා ඒ දාන්නේ ගොඩ ගහනවා ගොඩ ගහලා අහනවා ඔබ කොහොමද කොහෙන්ද ওই දාන්නේ ගෙනාවේ කොහොමද දාන්නේ ගෙනාවේ ද එයාට දාන්න ගෙනාපු ආකාරය කියන්න බැයිද? හරියට නියම හැටියට කියන්න බැයිද? ද වෙන කෙනෙක් මෙහෙම අංගු දෙකකින් ඒ වගේ දාන්න ගොඩක් දෙකන කොහෙන්ද ඔය ගිනාවේ? අපි ගෙනත් නැහැ වෙන වෙන කෙනෙක් ගෙනත් දාලා තියෙනවා. අපෙන් ඇහුවොත් එහෙම මොකද කියන්න තියෙන්නේ? එක්කෝ අපි බොරුවක් කියන්න ඕන, අහවල් තැනින් අහවල් තැනින් ගෙනාවේ කියලා. දැන් මේ වචනේ පැහැදිලි කරගත්තේ මොකද්ද? අර කෙනෙක් තැනට ගිහිල්ලා ධාන්‍ය ගෙනල්ලා ධාන්‍ය ගොඩ ගැසුවම පස්සේ කොහෙන්ද ගෙනාවේ කොයි ආකාරයෙන්ද ගෙනාවේ කියලා කියන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි බුද්ධ වාසිතය. සත්‍ත්‍රි දේවේන්ද්‍රයා මොකද කරන්නේ? උන්වහන්සේගේ මේ උතුම් වූ මේ සාකච්ඡාව මේ කරුණ හතර අනුමත කරා සාදු කියලා අනුමත කරා. අනුමත කරලා සක්‍රීවේන්ද්‍රයා මේ කතාවක් කියනවා. බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඉන්න වෙලාවක ඇතිවෙච්ච සාකච්ඡාවක් නැවතත් මේ සාකච්ඡාව මදු වෙන්නේ මේකයි මේ මාතෘකාවට එන්නේත් එහෙම එකක් මොකද දැන් බුදුහාමුදුරුවෝ ඇසුරු කරපු සියලුම හාමුදුරන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා මොකද උනේ බුදුහාමුදුරුවෝ ඇසුරු කරපු භික්ෂුන් වහන්සේලාට මොකද උනේ හ්ම්? කියන්නකෝ. රහත් බවට පත් වුණා. අවාසනාවන්ත කෙනෙක් හිටියා. අවාසනාවන්ත කෙනෙක් හිටියා. කවුද? අනේ දෙව්දත් නොතුටු මොක්පුර දේවදත්ත හාමුදුරුවෝ විතරයි දේවදත්ත හාමුදුරුව විතරයි මෝක්ෂපුරයේ නෙවෙයි ගියේ කොහාටද අපායට ගියා මේ අපායට නිරයට යන්න හේතු කාරණා හතක් අපායට නිරයට යන්න හේතු කාරණා අටක් පැහැදිලි කර දෙනවා මෙන්න මේ ටික තමයි මේ පැහැදිලි කර දෙන්නේ මොනවද තමන්ට ඇති වෙන්න විපත් අනුන්ට ඇතිවෙන විපත් තමන්ට ලැබෙන සම්පත් අනුන්ට ලැබෙන සම්පත් මේවට කියනවා අෂ්ට අසත් ධර්ම අෂ්ට අසත් ධර්ම අනිත් පැත්තේ තියෙනවා අෂ්ට සත් ධර්ම කියන එකක්. ඒතර දේවදත්ත අනුගමනය කෙරේ මොනවද? අෂ්ට අසත් ධර්මයේ ඒ අෂ්ට අසත් ධර්මයේ අනුගමනය කිරීම නිසා අපටත් විපස්සිද්ධ වෙනවා අනිත් අයටත් විපස්සිද්ධ වෙනවා. දැන් බලමු මේ පළවෙනි කාරණය. අහලා තියෙනව නේද? අශ්‍රලෝක ධර්මී. මොනවද අශ්‍රලෝක ධර්මී? කියන්නේ ලාභ ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සුඛ දුක්ඛ දැන් ඔන්න මේ ඒ අට නෙවෙයි මේ යන්නේ ඒ සමානව ලාභයෙන් අභිභූත වීම අලාභයෙන් අභිභූත වීම යසසින් අභිභූත වීම අයසින් අභිභූත වීම සත්කාරයෙන් අභිභූත වීම හදත්කාරයෙන් අභිභූත වීම ඊළඟින් පාපෙච්ඡාවෙන් අභිභූත වීම පව මිත්‍රයාගෙන් අභිභූත වීම. කරුණ හකට මතක් තියාගන්න. ලාභයෙන් අභිභූත වෙනකොට මොකද වෙන්නේ? දැන් දේවදත්ත ගැන හිතන්නකෝ. දේවදත්ත ගැන හිතන්නකෝ. දැන් ලාභය නිසා මොකද උනේ දේවදත්ත? ලාභය නිසා දේවදත්ත මොකද උනේ? ලාභය නිසා මොකද උනේ? අලාභය නිසා මොකද උනේ? දැන් බුදුහාමුදුරන්ට ලැබිච්ච ලාභය නිසා දේවදත්ත සතුරුනාද? ඈ? බුදුහාමුදුරන් ලැබිච්ච ලාභයේද බුදුහාමුදුරන්ට පරිවාර සම්පත්තිය ගත්තත්, ප්‍රත්‍ය සම්පත්තිය ගත්තත්, රජවරුන් මහා මැතිවරුන් සියලුම දෙනා බුදුහාමුදුරට සම්පත්තියක් හැකිට තිබුණා. ලාභ ජනකාය වැළුවොත් එහෙම වර්ණ හතරෙම පිරිස හිටියා. දැන් දේවදත්ත මොකද කරන්නේ? අනේ බුදුහාමුදුරන්ට එහෙම ලාභයක් ලැබෙන එක කොච්චර දැද්දි කියලා සතුටුනාද? ඒ නිසා මොකද උනේ? සිත් තුළ ඇති වෙන්නේ මොකද්ද? මොකද්ද ඇති වෙන්නේ කියන්නේ? ඕකට කියනවා විඝාත පරිදහය කියලා කියනවා. විඝාත පරිදහය. විඝාතය කියලා කියන්නේ මොකද්ද? තැවීම අවසානයේ විනාශයේ නැසීම කියන අර්ථය මේ පැහැදිලිව. පරිදහය කියලා කියන්නේ තැවෙන ගතිය. දැන් පොඩ්ඩක් කල්පනා කරන්න දැන් අනිත් අයගේ ලාභය දැකලා සතුටු වෙන්නෙත් නෑ. තමන්ට ඒ ලාභේ ලබා ගන්න මොකද වෙන්නේ? විවිධ දේවල් අපි සිදු කරනවද නැද්ද? අනිත් අයට ලාභ ලැබිලා තියෙනවා මට ඒ ලාභේ නැහැ. ඒ නිසා මම මොකද කරන්නේ? ලාභ ලබන්න මොකද කරන්නේ? ලාභය ඇති කරගන්න මොකද කරන්නේ? නියම පාර හදා ගන්නවද? අනියම් පාර හදා ගන්නවද? පැහැදිලි වෙනවද ඔය කට්ටියට? දැන් හිතා ගන්න අල්ලපු කඩේ කියලා කියන්නේ මේ ධර්මයේත් එක නෙමෙයි මම වචන උපමාවක් ගන්න තියෙන අල්ලපු කඩේ මුදලාලි ලාභ ලබනවා මගේ කඩේට පාඩු වෙනවා දැන් මම මොකද කරන්නේ දැන් මම ලාභ ලබන්න මොකද කරන්නේ විවිධ වැරදි ක්‍රම භාවිතා කරනවද නැද්ද ක්‍රම භාවිතා කරනවද නැද්ද අනිත් පැත්තෙන් බැලුවෙන් පස්සේ ලාභයේ නිසා මොකද කරන්නේ අපි අධිකතර සතුටටපත් වෙනවා. දාහේ නිසා අධිකතර සතුටටපත් වෙනවා. සතුටටපත් වෙනකොට මොකද වෙන්නේ? ඒක හොඳද නරකද? ඒ සතුට කියන එක ලාභය නිසා ඇතිවෙන සතුට හොඳයිද? දැන් පංගුවක් අයට ඒ සතුට විඳ ගන්න බැරුව පංගුවකට නහර පුරවල වැළිලා යනවා. පංගුවක් කළ ලාභය නිසා මොකද කරන්නේ? ඒක පාලනය කරගන්න බැරුව මොකද කරන්නේ? විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ධර්ම ගමන යනකොට අපිට තියෙන එක දෙයක් මතක් තියා ගන්න ඕනේ මොකද්ද? ලාභයෙන් කවදාකවත් අගතියට යන්න එපා. ලාභයෙන් උදුම්වා ගන්න එපා. දැන් ලාභය නිසා ඔළුව ඉදි වෙනවා. පාළුව නිසා මොකදන ශෝක කරනවා. සම් බුදුහාඳුරෝ දේශනා කරනවා ලාභයෙන් අන්ධිට එපා. කියන්නේ ලාභය නිසා සතුටු වෙන්නත් එපා. අලාභය නිසා ශෝක වෙන්නත් එපා. හරි සතුටු මේක කරගන්න පුළුවන්. ඊළඟට බුදුහාරෝ දේශනා කරනවා යසස. යසස කියලා කියන්නේ අපි මොකද කරන්නේ? යසස කියලා කියන්නේ අම්මේ මං ගැන කියන දේවල් මං ගැන වර්ණනා කරන දේවල් මට තියෙන සම්පත් ගැන අන්න යසස. ඒකෙන් මොකද වෙන්නේ? මානෙ ඇති වෙනවා. ඒ වගේම තමයි අපකීර්තිය එනකොට මොකද වෙන්නේ? සම්පත් නැති වෙනකොට මොකද වෙන්නේ? අනිත් අයගෙන් අපට කියලා කියන අඩු ගන්න ප්‍රශංසා ලැබුණ වෙනකොට මොකද වෙන්නේ? සතුට වෙනවද දුක් වෙනවද? දුක් වෙනවනේ. ඊළඟ කාරණය. ඊළඟට අපට සත්කාරය සත්කාරය ලැබෙනකොටත් මොකද වෙන්නේ? මිනිස්සු හරෙන් මෙහෙන් කියලා කියන්නේ සිව් සිව් දෙකෙන් අපට සත්කාර කරනකොට මොකද වෙන්නේ? අහවල් එක්කිනා අපට දන් දුන්නා, අහවල් එක්කිනා දන් දුන්නා, අහවල් කට්ටියාව කියලා මොකද වෙන්නේ? සත්කාරය නිසාත් මොකද කරන්නේ පුජ්ජිලා විනාශ වෙන්න පුළුවන්. ඒකත් විපත්‍යක් වෙන්න පුළුවන්. ඒකත් විපත්‍යක් වෙන්න පුළුවන්. ඊළඟ සත්කාරය නොලැබෙනකොට මොකද වෙන්නේ? ඊගෙන කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. ඇයි? දැන් බුදුහාමුදුරට යව අනුභව කරන්න සිද්ධ වුණා නේද? සත්කාර නොකරාට කියලා කියන බුදුහාඳුරු කම්ප්‍රා වුණා නම් අනේ අප්පච්චෝ මේකේ ඉන්න බෑ කියලා එකක් නෑ. ඊළඟට මතක් තියෙන පාපිච්ඡාවෙන්. පාප ඉච්ඡාව. හැම වෙලාවෙදීම පුජ්‍යලගේ මනසේ තියෙන පාප ඉච්ඡාවගෙන පවට කැමැතිකම. පවටන දේවදත්ත වගේ චරිතයක් ගත්තොත් එයාගේ චරිතේ පුරාම තිබුණේ මොනවද? පාප ඉච්ඡාව නෙවෙයිද? පායි පාපේට කැමැතිකම. ගල් පෙල්ලන එක ඔය සියලු දේවල් කෙරේ මොනවද? බුදුහාමුදුරු මැරෙන්න ඊ මේ දුනු යවන එක ඊළඟට නාලාගිරි වගේ ඇතු යවපු එක පාප ඉච්ඡාවක් නෙවෙයිද? පාප කැමැත්ත නෙවෙයිද ඇත? ඊළඟට ඊළඟ එක තමයි පුජ්‍යලයා දුගතියට නිරේට යන එකක් තමයි පාප මිත්‍ර සේවනය. විපත්‍යද සම්පත්‍යද? හොඳයි. ලාභය, සත්කාරය සම්පත්‍යක් හැටියට ගන්න පුළුවන්. අලාභය අයස කියන ඒවා ඔක්කොම විපත්‍යයට ගන්නත් පුළුවන්. එතකොට පාප විච්ඡාව කියන එක විපත්‍යක් වෙන්න පුළුවන්. අනිත් අයගේ විපත්‍යක් වෙන්නත් පුළුවන්. දැන් මේ පාප විච්ඡාව නිසා තමයි දේවදත්ත විතරක් නෙවෙයි අජාසත්ත වගේ අය පවා අජාසත්ත කුමාරයා පවා පිය රජුරෝ මරන්නට යොදෙව්වේ කවුද? මේ தත්ත්වේ. ඉතින් ඒ නිසා මතක් තියාගන්න මේ කරුණ හතර බික්කු බික්කුණි උපාසිකා කියන මේ සිව්වණක් පිරිස අඩුයි. මේ කරුණ අට දන්න පිරිස අඩුයි. හැබැයි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ තැනත්තා කවදාකවත් අපායට අපායට දුගතියට යන්නේ නැහැ. එයාගේ ජීවිත ගමන යහපත් වෙනවා කියන එකයි මේක පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තැත්තෝ උතුම් නිවන් අවබෝධ කරගත්තා කියන එකයි පැහැදිලි කරන්නේ. උතුම් නිවන් අවබෝධය සඳහාම අපි සෑම දිනාට මේ උතුම් ධර්මයේ උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ධර්මය අවබෝධ කර ගැනීම තුළින් බලාපොරොත්තු වන අමා මහ නිසන සීමුදා කර ගැනීමට අපි සෑම දිනාටම හේතු වාසනා වේවා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සම්මෙදනාට තිරුවන් සරණයි සාදු සාදු සාදු අංගුත්තර නිකායේ උත්තර සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කළුතර දෙවිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජනීය ඇලිකේවිල සීලානන්ද ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය සටහන් කරගන්න 0112697140 සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි